අදත් ලෝකේ සමහරක් දෙනා හිතාගෙන ඉන්නවා විශ්වාස කරනවා දෙවියන් වහන්සේගේ මෙවීමක් මේක කියලා. මේ අධ්‍යාත්මික බාහිර මේ සියල්ල මේ දෙවියන් වහන්සේගේ මෙවීමක් කියලා. දෙවියන් වහන්සේ තමයි මේක මූලික දෙයක්ටි කියන්නේ. හැබැයි දෙවියන් වහන්සේ මෙවුවේ කවුද කියලා ඇහුවොත් උත්තර දෙන්න කියන්නේ. තව පිරිසක් විශ්වාස කරන් ඉන්නවා මහා බ්‍රහ්මයා විසින් නිර්මාණය කරා කියලා. මේ අධ්‍යාත්මික හා බාහිර ලෝකය. තව කෙනෙක් තාමත් විශ්වාස කරනවා පෙර කර්මෙන් සියල්ල සිද්ධ වෙනවා කියලා. නිගණ්ඨනාත පුත්තලයි. අද අපි ඉන්දියාවේ තියෙන පෙර කර්මෙන් පුබ්බේකට කම්මවාදී. පෙර කර්මෙන් සියල්ල සිද්ධ කරනවා. තවත් සමහරක් අය අදත් විශ්වාස කරනවා කිසිම ක්‍රියාවක් නොකර ඉඳීමෙන් සදාකාලික සැනසෙල්ලක් ලැබෙනවා කියලා. තවත් සමහරක් විශ්වාස කරගෙන ඉන්නවා හේතුක අපච්චවාදය. කිසිම හේතුවක් ප්‍රත්‍යක් නැහැ සියලු ඉබේ හටගන්න. එහෙමත් තියෙනවා. ඉතින් විවිධාකාරයේ දික්ටි විවිධාකාරයේ මත තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට 62ක් තිබ්බා. දික්ටි 62ක් තිබ්බා. ඒ 62ටම බුදුරජාන් වහන්සේ පිළිතුරු දුන්නා හේතුඵල න්‍යාය. හේතුඵලවාදී අපි දේශනා කරගෙන එන්නේ හේතුඵල ධම. කාංකා විතරණ විසුද්ධි. පසුගිය විසුද්ධීන් පිළිබඳව දේශනා දේශනා කරා. මේ වැඩසටහන ආරම්භ කළේ 2020 ජනවාරි මාසයේ. මේ වෙනකොට අපි විසුද්ධීන් තුනක් දේශනා කරලා තියෙනවා. ධර්ම දේශනා 30 ගණනක් පමණ ඇති. දැන් දේශනා කරන්නේ හේතුඵල ධම. බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරා සියල්ල හේතුන්ගෙන් හටගන්නේ. ඒ සියල්ල හේතුන්ගෙන් හටගන්න කියන ඒ න්‍යාය ඉදිරිපත් වුනහම ලෝකයට අනිත් සියලුම දර්ශන මත දික්ටි ප්‍රතික්ෂේප වුණා. දේවාදී ප්‍රතික්ෂේප කරන්න උනා. හැබැයි ඥානවන්තයෝ. නිර්මාණවාදී ප්‍රතික්ෂේප කළා. තථාගත ධර්ම අවබෝධ කරගත්තායි. හේතුඵල ධර්ම අවබෝධ කරගත්තායි. උබ්බේකට කම්මවාදය ප්‍රතික්ෂේප කළා තථාගත ධහම අවබෝධ කරගත්තා. ඉබේ හට ගන්නවා කියන කාරණය ප්‍රතික්ෂේප කළා තථාගත ධහම අවබෝධ කරගත්තා. නිර්මාණ අක්‍රියවාදය එකක් ප්‍රතික්ෂේප කළා. තථාගත ධහම අවබෝධ කරගත්තා. අපටත් තාම හරියටම මේ හේතුඵල ධහම අවබෝධ වුණාද? නැති නිසා මේ භවයට ආවා. පෙර භවයේ හේතු ටික හදාගත්තා ඒක ඵල භුක්ති විඳින්න මේ භවයට ආවා. දැන් බණ කියන්නේත් ඒ ඵල tikai වාඩි වෙලා ඉන්නේත් ඒ ඵල tikai. විඥානයක් තියෙන සියලු දෙනාට මටත් තියෙනවා. නාම රූප දෙකක් තියෙනවා. සිතක් හා සිතුවිලි තියෙනවා. සතර මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච උපකරණ ටිකක් තියෙනවා. අභ්‍යන්තරේ. නාම රූප දෙකක් තියෙනවා. කෙස් කිව්වට කෙස් නෙමෙයි ඔය තියෙන සතර මහා ධාතුන්ගේ හැඩයක්. ලොම් කිව්වට ලොම් නෙමෙයි තියෙන සතර මහා ධාතුන්ගේ හැඩයක්. නිය කිව්වට නියපොතු නෙමෙයි තියෙන සතර මහා ධාතුන්ගේ හැඩයක් තියෙන. තියෙනවා. නාම රූප දෙකක් තියෙනවා ආයතන හයක් තියෙනවා. මටත් තියෙනවා. ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත. ඒ ආයතන හයට ස්පර්ශ හයක් සිද්ධ වෙනවා. ඇහැට රූප ස්පර්ශ වෙනවා. කනට ශබ්ද ස්පර්ශ වෙනවා. තථාගත ධම කියන්නේ පේන්න තියෙන දෙයක් නොපෙනෙන දෙයක් නෙමෙයි. අන්තට මතක තියාගන්න තථාගත ධම කියන්නේ නියත වශයෙන්ම දකින්න පුළුවන් එකක්. ඒ නිසා මේකට කියන්නේ බෞද්ධ දර්ශනය. කනට ශබ්ද ස්පර්ශ වෙනවා. නාසයට ගඳ සුවඳ ස්පර්ශ වෙනවා. දිවට රස ස්පර්ශ වෙනවා. ශරීරයට සීතු උෂ්ණ දෙක ස්පර්ශ වෙනවා. මනසට අරමුණ ස්පර්ශ වෙනවා ස්පර්ශ හයක් තියෙනවා මටත් තියෙනවා ඔයාලටත් තියෙනවා ඒ ස්පර්ශ හය නිසා විඳීම් හයකුත් තියෙනවා ඇහෙන් විඳිනවා කනෙනුත් විඳිනවා නාසයෙන් විඳිනවා දිවෙන් විඳිනවා ශරීරෙනුත් විඳිනවා මනසිනුත් විඳිනවා විඳීම් හයක් තියෙනවා දැන් තියෙනවා එතකොට පෙර භවයේ සකස් කරගත්ත හේතු වල ඵලමුක්ති විඳිනවා දැන්. මොනවාද ඵල? විඥාණය, නාම රූප, ආයතන 6, ස්පර්ශ 6ක්, වේදනා 6ක්. ඊට වඩා දෙන්නේ. අතීත හේතුන්ගේ සවස්සන. ඒක ඉදිරිපත් කරපු තථාගතයන් වහන්සේ කවබෝධ කරගත් අය නිසා අනිත් සියලු දික්ටි ලෝකෙන් අයින් කරන්න උන. හැබැයි තාමත් තියෙන ඒ දික්ටි වලින් විඳයි. ඒවට කියන්නේ මිත්‍යා දික්ටි. සතාගත දහමට කියන්නේ සම්මාදිට්ඨිය. ඒතර මේ සම්මාදිට්ඨියනොත් ඉස්සල්ලාම එන්නේ කම්මස්සගත සම්මාදිට්ඨිය. දසවස්තුක සම්මාදිට්ඨිය කියලා එකක් තියෙනවා. ඒක මුලින්ම තියෙන්නේ. කම්මස්සගත සම්මාදිට්ඨිය. කර්මයට අනුරූපව සකස් වෙන බව තථාගතයන් වහන්සේ ඉදිරිපත් කරනවා. හැබැයි සියල්ල කර්මේ කියන එක ප්‍රතික්ෂේප කරනවා. සියල්ල කර්මෙන් නෙමෙයි. කම්මස්සගත සම්මාදිට්ඨිය. කර්මෙන් සකස් වෙච්ච දේවල් තියෙනවා. විපස්සනා සම්මාදිට්ඨිය. විදර්ශනාවෙන් ඇති කරගත යුතු සම්මාදිට්ඨියක් තියෙනවා. චතුස්සත්‍ය සම්මාදිට්ඨිය. චතුරාර්ය සත්‍ය සම්මාදිට්ඨිය. මෙන්න මේ දික්ටි තුන ඇති කරගත්තොත් අපි හරි මේ භවය. සසරෙන් නිවන තියෙන බණ කියන්නේ. අධ්‍යාත්මික ඇස කන නාසය දිව ශරීරය පිළිබඳ පසුගිය දේශනා හේතුඵල ධමලුව පෙන්වන අද දේශනා කරනවා බාහිරින් තියෙනවනේ දේවල් ටිකක්. ඇස කියන සතර මහා ධාතුව සුද්දාෂ්ටක කලාපයට බාහිරින් ගෝචර වෙන දෙයක් තියෙනවා. හැබැයි අපි ඒකට කියන්නේ ඉර හඳ ගස් ගල් කඳු පර්වත ඇල්ල දොළ ගංගා ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩන් මිල මුදල් රන් රිදී මුතු මැණි ආදී වශයෙන් අපි නම් දාගෙන තියෙනවා. තියෙනනේ. ඇසට ගෝචර වෙනවා. රස කියන්නේ සතර මහා ධාතු සුද්දාස්තක කලාව. අපි ඇහැ කියන සම්මුතිය අයින් කරනවා දැන් නේ. ඒක අයින් කරන්නේ. ඇහැ කියන්නේ සම්මුති වචනයනේ. ප්‍රඥප්තිය. දැන් මේ මල් වාස්යක කියන්නේ සම්මුතිය, ප්‍රඥප්තිය. මෙතන මලුත් නැහැ, වාස්යකුත් නැහැ, පරමාර්ථ වශයෙන් දෙක. සුද්දාස්තක කලාප ටිකක් තියෙනවා. සතර මහා ධාතු. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා වජා කියන්නේ පැතිරීමක් කියනවා. සුද්දාස්තක කලාප ගැන කතා කරන්නේ. මොකද මේ සම්මුති හේවත් ප්‍රඥාප්තිය තුළ ධර්මය වැටහෙනවා අපහසුයි. ධර්මය වටහා ගන්න අපහසුයි. පරමාර්ථයට යෑම ලේසි. ඒකයි පරමාර්ථයෙන් බණ කියන්නේ. සම්මුති දේශනා තියෙනවා පරමාර්ථ දේශනා තියෙනවා. සම්මුති දේශනා තුල කතා කරන්නේ පුජ්‍යලයකට වෙන දෙයක්. කෙනෙකුට වෙන දෙයක්. නමුත් බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරන කෙනෙක් නැහැ කියන්නේ. දැන් අපි ඒක හොයාගත්තා. පසුගිය දේශනාවල මොනවාද තියෙන්නේ කියලා. නාම රූප දෙකක් තියෙනවා. සිතක් හා සිතුවිලි තියෙනවා. අනිත් සියලුම ඒවා අධ්‍යාත්ම හා බාහිර අනිකුත් සියලුම දේවල් අයිති වෙන්නේ සතර මහා ධාතු වසුද්දාස්තික කලාපේට. එන පුච්චලෙක් නෑ. සිතක් හා සිතුවිලි කියන්නේ පුච්චලෙ නෙමෙයි. සතර මහා ධාතු වසුද්දාස්තික කලාප කියන්නේ පුච්චල වෙන්නේ. එහෙනම් අපි පුච්චල ප්‍රඥප්තිය අයින් කරනවා. කතා කරන්නේ නාම රූප දෙකක් ගැන. බාහිරට හැට ගෝචර වෙන ධර්මතා ටිකක් තියෙනවා. ඒකට කියනවා රූප කියලා. රූප කිව්වේ සතර මහා භූතය. එහෙනම් ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් රන් රෙදි මුතු මැණික් මොනවාද? අමුදරුවෝ සතර මහා ධාතුව සුද්දාශ්‍රක කලාපේ. හරිද? හැබැයි අපිට එහෙම පේනවද? පේන්නේ. ඒ පේන්නේ. අපේ මනසේ ලැබුම් අරන් ඉන්නේ, මනසේ පළපදියම් වෙලා ඉන්නේ, මනස ස්ථාවර වෙලා ඉන්නේ ද්‍රව්‍යයන් හැටියට, දේවල් හැටියට. දික්කේව, පෙතලීව, රවුම්ේව, හතරස්සේව, යදි වශයෙන්. ඒ විදිහට නේද සිතේ ලැබුම් අරන් තියෙන්නේ. ඒක වැරදි. එහෙනම් නිවැරදි දේ සිතට අනුගත කරන්න ඕනේ. නිවැරදි දේ සිතට ඇතුල් කරන්න ඕනේ. නිවැරදි දේ සිතේ ස්ථාවර කරගන්න ඕනේ. එතකොට ඒ විදිහට පේනවා. එතකොට ඇහැට ඇහැ කියන සම්මුති වචනේ සතර මහා ධාතු හේවත් බාහිර රූප සතර මහා ධාතු. ගේ මේ දැන් මේ ශාලා මොනවා කියලා දීපච්චි. මේ තියෙන සියලුම දේවල් ගත්තොත් කොටස් හතර කොටස් හතරට වෙන් කරන්න වෙන්නේ. තදගතිය, දීර්ඝගතිය, උෂ්ණේ වාතය, වර්ණය, ගන්ධය, රසය පැතිරීම. සුද්දාෂ්ටක කලාපේ. එහෙනම් ඇහැට පේන දේ ඒ සුද්දාෂ්ටක කලාපේ කොහොමද හටගත්තේ? ඒ හටගත්තේ සතර මහා ධාතුවේ සුද්දාෂ්ටක කලාපෙන්මයි. සීත උෂ්ණානුව පවතිනවා. සීත උෂ්ණානුව පවතිනවා. බාහිර රූප. හැබැයි අපි කමන්නේ එහෙන් දකින්න ඕනේ අපි මොකද සම්මුතිය අපි ඉන්න ඕනේ. අපි සමාජයේ ජීවත් වෙනකොට අපි සම්මුතිය පාවිච්චි කරන්න වෙනවා. සම්මුතියෙන් බැහැර වෙන්න බෑ. හැබැයි ධර්ම මානසිකාර්ය තුළ සම්මුතියෙන් බැහැර වෙන්න වෙනවා. අපිට වෙලා තියෙන්නේ සමාජයේ ජීවත් වෙනකොටත් අපි සම්මුතියවත් ප්‍රඥාප්තිය තුළ ඉඳගෙන ධර්මයක් හොයන්න යනවා සම්මුතිය හා ප්‍රඥප්තිය තුළ. තේරෙන්නේ. එහෙනම් දැන් ඇහැ කියන්නේ සුද්දාස්තික කලාපය, බාහිර රූප කියන්නේ සුද්දාස්තික කලාපය. ඒතර මේ සුද්දාස්තික කලාපය මේ සුද්දාස්තික කලාපයත් එක්ක සම්බන්ධ වෙනවා, ගැටෙනවා. ඇට රූපයක් හමු වෙනවනේ. සම්මුතියනොත් කියනවා, පරමාර්ථයනොත් කියනවා. එහෙනම් බාහිර ඇහැට පේන දේ එහෙම නැත්නම් මේ සුද්දාස්ත්‍ර කලාපයත් එක්ක සම්බන්ධ වෙන දේ පිළිබඳව අපි නිවැරදි අවබෝධයක් ලබා ගන්න ඕන නම් අපි ඒක දැනගන්න දැක ගන්න ඕනේ සතර මහා දහස් ඒවා සුද්දාස්ත්‍රක කලාප හැටියට. ඒකර ඒකේ පැවැත්ම කොච්චර කාලයක්ද? චිත්තක්ෂණ 17යි. බාහිර සියලුම මේ ලෝකේ යම් රූපයක් ඇද්ද? ගස් ගල් ඉර හඳ කඳු පර්වත ඇල්ල දොළ ගංගා ගෙවල් දොරවල් යාන වාහන ඉදකර මේ සෑම එකම පැවැත්ම චිතක්ෂණ 17යි චිතක්ෂණ 17යි කියන්නේ තත්පරයක් ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් තුළ ඒ බාහිර සියලුම රූප ඇති වෙලා නැති වෙනවා දැන් ඔය කච්චයි කොහමද එනම් මේ තියෙන්නේ සීතෝෂ්ණ දෙකෙන් නැවත හැදෙනවා සීත උෂ්ණ දෙකෙන් නැවත නැවත නැවත නැවත හැදෙනවා සකස් වෙනවා. චිතක්ෂණ 17කට වඩා ආශ්‍යයක් කියන කිසිම රූපයක් මේ විශ්වේ නැහැ කියන දේශනේ බුදුරජාන් වහන්සේ දේශනා කළේ. හැබැයි අපිට පේනවා තියෙන බව. අවිද්‍යාව නිසා. අපි තියනවා කියලා ගන්නවා. නැහැ. ක්‍රියාවක් තියෙනවා. අතිශය වේගෙන් සිදුවන ක්‍රියාවක්. උදාහරණයක් කිව්වත් මේ පෘථිවිය එක තැන තියෙන දෙයක්. නැහැ. මේක ගමන් කරන දෙයක්ද නැද්ද? ගඩංගෙඩිය කැඩිය තියෙන. ගමන් කරනවා. අතිශය වේගෙන් ගමන් කරන්නේ. ගමන් කරන්නේ කැරකි කැරකි කැරකි කැරකි කැරකි කැරකි ගමන් කරන්නේ. වටයක් ගිහින් එන්නේ. දින 365යි පැය 6ක් යනවා. එහෙනම් එතන තියෙන්නේ මොකක්ද? ක්‍රියාවක්. ක්‍රියාවක් එතන තියෙන්නේ. එහෙනම් මේ සියලුම ගස් ගල් කඳු පර්වත ඇල දොළ ගංගා ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිලමුදල් රන් රිදී මුතු මැණික් ඔය සියල්ලම තියෙන්නේ ක්‍රියාවක්ද නැද්ද? ඒ ක්‍රියාව වස්තුන් වල නෙමෙයි සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් කියන්නේ. එහෙනම් හේතුන්ගෙන්ද හටගත්තේ. ඔව්. මොනවාද හේතු? සතර මහා ධාතුන්ම තමයි හේතුව. බාහිර දෙයට හැබැයි අධ්‍යාත්මයේ හේතු මං දේශනා කරලා තියෙනවා කර්මය හේතු තියෙන කාරණේ. බාහිර රූපවලට කර්මය නෙමෙයි හේතුව සතර මහා ධාතු හදන්නේ සතර මහා ධාතුන්මයි. පොළව හැදිලා තියෙන්නේ මොනවද? සතර මහා ධාතුන්. පොළවෙන් උඩට එන ඒවා හැදෙන්නේ මොනවද? ඒ සතර මහා ධාතුන්ගෙම නීති හැදෙන්නේ. මෑතකදී ඇමරිකාවේ පරීක්ෂණයක් කළා හොයාගෙන තියෙනවා. මෙන්න බලන්න අධ්‍යාත්මික හා බාහිර මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලිය සිද්ධ වෙන ආකාරය අවබෝධ කරගන්න ඕනේ හේතුන්ගෙන් හට ගන්න ආකාරය. අවුරුදු 40ක් වයස පුච්චලයක ආහාර ටොන් 20ක් කාලා තියෙනවා. අවුරුදු 40 නම් වයස ආහාර ටොන් 20ක් කාලා තියෙනවා. ඒතර මේ ආහාර ටොන් 20ක් අපි සෑම කෙනෙක්ම කාලා තියෙන අවුරුදු 40 වෙනකොට. ඒතර මේ ආහාර අපි ගන්නෙ කොහෙන්ද? ගස්වල තියෙන මල්, කොළ, ගෙඩි, මුල්, පොතු වලින් නෙමෙයිද අපි මේ ආහාර සකස් කරගන්නේ? වතුර ටික විතරයි පොළොවට වැටෙන්නේ. ඒක පොළොවෙන් අදින එකනේ ආපහු දෙන්නේ අපිට. එහෙනම් අපි ගන්න ආහාර සියලුම ඒවා ගස්වල තියෙන මුල්, මල්, ගෙඩි, පොතු, කොළ නෙමෙයිද? හරි. ඒතර මේ ලෝකේ ඉන්න සියලුම සත්ත්වෝ මේ ගන්න ආහාරවල අපද්‍රව්‍ය පිට කරන්නේ කොහටද? පෘථිවියට. මහ පොළොවට. සියලුම සත්ව ගන්න ආහාරවල අපද්‍රව්‍ය පිට කරන්නේ පෘථිවිය. එහෙනම් මේ පෘථිවිය අර ගස්වල ගස් මල් කොළ ගෙඩි මුල් පොතු මේ සාරේ උරාගෙන තියනවද නේ? උරාගෙන තියනවා. ඒකේ උරාගෙන තියනවා වැඩෙනවා. ඒව නැවත ආහාරයට අරගෙන අපේ ශරීරයේ රූප කලාප ටික දැන් හරියට. දැන් මොකක ක්‍රියාවක්ද තියෙන්නේ? ක්‍රියාවක් නෙමෙයිද තියෙන්නේ? අභ්‍යන්තරය තුළ තියෙන ක්‍රියාවක් බාහිර විශ්වයේ තියෙන ක්‍රියාවක් තියෙනවා. මොකද ඒ කොළ මල් ගෙඩි පොතු මුල් ඒවා සෙනෙහ සෙනෙහ සෙනෙහ සෙනෙහ පාස වැඩිනවා. ඒවා අපි ආහාරයට අරගෙන අපේ ශරීරේ රූප කලාප ටික හදාගන්න. එහෙනම් අභ්‍යන්තරයේ තියෙන ක්‍රියාවක් බාහිර තියෙන ක්‍රියාවක්. තේරෙනවද? එහෙනම් බාහිර රූප හැටියට අපි දකින්න ඕනේ සතර මහා ධාතු හැටියට. හේතුන්ගෙන් හටගත්ත හැටි. මොනවාද හේතු? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, පෘථිවිය තියෙන්නේ. ඔය සුද්දාෂ්ටක කලාපයේ එන රූපවලට හේතු සුද්දාෂ්ටක කලාපයමයි. පෘථිවියේ තියෙන සුද්දාෂ්ටක කලාපය අර ගස්වැල්, කොළමල්, ගෙඩි, පොතු සකස් කරනවා. කනට ඇහෙන ශබ්ද. ශබ්ද මොනවාද කියලා තියෙන්නේ? හේතුන්ගෙන් හැදලා ඒ සතර මහා ධාතුන්ගෙන් අපි શબ્දයක් හැටියට ගන්න. සතර මහා ධාතුන්ගේ ක්‍රියාව තමයි අපිට ඇහෙන්නේ. හැබැයි අපි හිතනවා શબ્දයක් ඇහෙන්නේ කියලා. නෑ. සතර මහා ධාතු සුද්දාස්ත්‍ර කලාපේ ක්‍රියාවය තමයි අපිට ඇහෙන්නේ. කනට ගෝචර වෙන්නේ. නාසයට ගෝචර වෙන්නේ ගඳ සුවඳ. ඒ කියන රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන, ධම්මාරම්මන ආරම්මන හයයි. ඒවා නාසයට ගෝචර වෙන්නේ ගඳ සුවඳ. හැබැයි අපි ගඳ සුවඳක් හැටියට අරගන්න පුරුදු වෙලා තියෙනවා. හැබැයි එතන තියෙන සුද්දාස්තක කලාපයයි හේතුන්ගෙන් හටගත්තේ. සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් එතන තියෙන. හේතුන්ගෙන් හටගත්. අපි ඒක දකින්නේ අපි කියන අසුවඳයි. වැරදියේ දැක්ම. නිවැරදි දැක්ම නම් ගඳ සුවඳක් සකස් වෙලා තියෙන සතර මහා ධාතුන්ගෙන් ඒක අඩු වැඩිය සකස් කරන්නේ ඒක පටන් ගන්න සකස් කරන්නේ සතර මහා ධාතු වේවා සුද්දාශ්‍රය කලාපේ. ආහාරය සකස් කරලා තියෙන්නේ ඒ සතර මහා ධාතු වේවා සුද්දාශ්‍රය කලාපේ. සීතෝෂ්ණ දෙක සකස් කරලා තියෙන්නේ ඒ සතර මහා ධාතුන්ගේ. සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් තියෙනවා. යම් වෙලාවට සීතල, යම් වෙලාවට රස්නේ. ඍතු වෙනස් කරනවා. එතන තියෙන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. පැහැදිලිද කියන එක? ඒතකොට හේතුන්ගෙන් නෙමෙයිද හටගන්නේ? එහෙනම් බාහිර ඇහැට පේන රූපයත්, කනට ඇහෙන ශබ්දයත්, නාසයට දැනෙන ගන්ධ සුවඳත්, දිවට දැනෙන රසයත්, ශරීරයට දැනෙන පහසත් හේතුන්ගෙන්ද හටගත්තේ නේද? හේතුන්ගෙන් හටගත්තේ. හොඳයි. අපි දැන් යනවා නාම ධර්මයන් හටගන්න හේතු හය. දැන් රූප ධර්මයන් හටගන්න, අධ්‍යාත්මික රූප ධර්මයන් හටගන්න හේතු පසුගිය දේශනාවල තියෙනවා. දැන් අද කියනවා නාම ධර්මයන් හටගන්න හේතු. නාම ධර්මයන් කියන්නේ විඳීම වේදනාව නාම ධර්මයක්. සංඥාව නාම ධර්මයක්. සංස්කාර කියන්නේ කුසල සිතුවිලි අකුසල සිතුවිලි නාම ධර්ම. විඥාණය කියන්නේ නාම ධර්මයක්. අපි බලමු මේ විඥාණය කියන නාම ධර්ම කොහොමද හටගන්නේ කියලා. හේතුන්ගෙන් හට ගන්නවද නැද්ද කියලා. හොඳයි. අපිට දැන් ඇහක් තියෙනවා. ඇහැට ගෝචර වෙන්නේ මොනවද? බාහිර රූපයක්. මේ ඇහැට බාහිර රූපයක් ගෝචර වුණාම සිතක් හැදෙනවද නැද්ද? එතකොට ඒක හේතුඵල න්‍යායද මම දකින න්‍යායද? නිවැරදි න්‍යාය මොකක්ද? ඉතින් ඔය පේන තේරෙන්නේ හොඳට. තථාගත ධර්ම තමයි තේරෙන්නේ. එතකොට මේක ඇතුලේ දකින කෙනෙක් ඉන්නවද බලන කෙනෙක් ඉන්නවද පෙනෙන කෙනෙක් ඉන්නවද එහෙම නැත්නම් මේ ඇස නැමැති සතර මහා ධාතුන්ට අර බාහිර මම පෙන්වනවා දැන් බාහිර රූප කියන්නේ සතර මහා ධාතු. ඒ සතර මහා ධාතු මේ සතර මහා ධාතුන් එක්ක සම්බන්ධ වීම නිසා දෙකේම නැති දෙයක් වෙනවද? එතකොට හේතුඵලද? අවබෝධ කරගන්න අපහසු නෑනේ. එහෙනම් ඊට පස්සේ මම බලනවා කියන්න බෑනේ. බලනවා කිව්වොත් වැරදිනේ. මට පේනවා කිව්වොත්. හැබැයි සම්මුතියදී එහෙම කතා කරන්නේ. මම දැක්කා කියන්නේ. එහෙම නැත්නම් මේ හේතුඵල ධර්මය අනුව මේ විඥානයක් හටගත්තා කියලා ඔක සමාජයේ කියන්න ගත්තොත් එහෙම ලොකු අවුලක් වෙනවා. එහෙම ජීවත් වෙන්න බෑ. හැබැයි ධර්ම මානසිකාරය කියන්නේ එකක් සමාජයේ සම්මුතියෙන් ජීවත් වෙනවා කියන්නේ එකක්. සම්මුතිය ජීවත් වෙන්නේ. ධර්මය ධර්ම මනසිකාරයෙන් පවත්තන්නේ. ඒ සත්‍ය අවබෝධය වෙන පිණිස. ධර්ම මානසිකාරය තුළ සත්‍ය අවබෝධ වෙනවා. එහෙනම් දැන් පැහැදිලිද කියන එක. මේ සතර මහා ධාතු. බාහිර රූප සතර මහා ධාතු. ඒතර සතර මහා ධාතු කොටස් දෙකක් නෙමෙයිද මේකට සම්බන්ධ වෙන්නේ. චක්කු සම්පස්ස. ස්පර්ශ වෙනවා එහාට. ඒතර දෙකේම නැති දෙයක් නේ දෙන්නේ. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. මහරෙනි ඇසයි රූපයයි නිසා සිතක් හැදෙනවා චක්කු විඥානය සකස් වෙනවා. එහෙම නැතුව බලන කෙනෙක් ඉන්නවද, පෙනෙන කෙනෙක් ඉන්නවද, දකින කෙනෙක් ඉන්නවද? නැත. එතකොට සත්පුජ්‍යල සංඥාව අයින් වෙනව නේද? අපිට මූලිකව ඇති කරගන්න ඕනේ ධර්මතාවය. එයි අපේ මනස හිර වෙලා තියෙනවා. අපේ මනස පැටලිලා තියෙනවා සත්‍යයේ කියන ප්‍රඥප්තිය තුළ සම්මුතිය තුළ දැන් පැහැදිලිද එතකොට එසයි මේ සතර මහා ධාතු බාහිර සතර මහා ධාතු නිසා මේ දෙකේම නැති දෙයක් එන්නේ කියලා ඒ දෙකේම නැති දෙයක් එන්නේ ඇහි සිත් නැහැ ඇහි සිත් තියනවද නැහැ බාහිර සතර මහා ධාතුන්ගේ සිත් තියනවද ඒත් නැහැ හැබැයි දෙකේම නැති දෙයක් එනවා එනවනේ ඒතර ඒක හේතුඵලද දැන් පැහැදිලිද බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු ওই න්‍යායයට කියන්නේ ආර්ය න්‍යාය. උතුම් ශ්‍රේෂ්ඨ නිවැරදි. එහෙනම් ආයි ඊට පස්සේ කියන්න එපා. ඊට පස්සේ හිතන්නත් එපා බලන කෙනෙක් මේකේ ඉන්නවා, පෙනෙන කෙනෙක් මේකේ ඉන්නවා, දකින කෙනෙක් මේකේ ඉන්නවා කියලා සම්මුතියෙන් කතා කරන්න ධර්ම මානසිකාර්යය තුළ දකින්න හේතුඵල. ඒ නිවැරදි දර්ශනයයි සමාධිති. තේරුණාද? ඒ සම්මාදිට්ඨිය කියන්නේ විපස්සනා සම්මාදිට්ඨිය. හේතුඵල දර්ශනය යම් කිසි කෙනෙකුට තියෙනවනම් ඒ දර්ශනයට කියන්නේ විපස්සනා සම්මාදිට්ඨිය. දැන් කම්මස්සගත සම්මාදිට්ඨියත් උතන එනවා. දැන් චතුස්සත්‍ය සම්මාදිට්ඨියක් තියෙනවා. අවසානයේ පෙන්නන චතුස්සත්‍ය සම්මාදිට්ඨිය. දැන් කම්මස්සගත සම්මාදිට්ඨිය. ඒ කියන්නේ කර්මයට අනුරූපව තමයි මේක සිද්ධ වෙන්නේ කියලා නිවැරදිව නුවණින් දැනගන්නවා දැක ගන්නවා ඒකට කියනවා කම්මස්සකත සම්මාදිටි. හොඳයි. දැන් ඇහැ කර්මයෙන් සකස් වෙච්ච එකක් නේ. හැබැයි බාහිර රූප කර්මයෙන් නෙමෙයි. ඒ බාහිර රූපය ඇසේ ගැටෙනවත් එක්කම හැදෙන සිත නම් කර්මයටයි එකක්. ඒ කොහොමද ඒක තේරුම් ගන්නේ? දැන් දුප්පත් අසරණ මිනිස්සු දැකලා තියෙනවා. අතු පෙළවල් වල ඉන්නවා. මැටි ගෙවල් වල ඉන්නවා. ඉටි රෙදි වලින් වට කරගෙන ඉටි රෙදි වලින් වහලයක්ම ගහගෙන ඉන්නවා. එහෙම ඉන්න අය දැකලා තියෙනවද? ඔව්. එතකොට එයාලගේ නිවෙස් වල තියෙනවා ඇහැට පෙනෙන රූප. තියෙනවනේ. ඒ උපකරණ බොහොම දුර්වර්ණ ඒවා. පරණ ඒවා. කැඩිච්ච ඒවා. බිඳිච්ච ඒවා. පළුදු වෙච්ච ඒවා. නෙමෙයිද තියෙන්නේ? එතකොට එයාලගේ ඇහැටත් ඒ රූපයක් ගෝචර වෙනවා. ඒ අනුව එයාලට සිතක් හැදෙනවද? හැදෙනවා. හැබැයි ඒ සිත හීනයි. ඒ සිත හීනයි. දැන් මධ්‍යම පැලැන්තේ ඉන්න අයටත් ඇස් තියෙනවා. මේ සතර මහා ධාතු. එයාලේ ගෙදර තියෙන සාමාන්‍ය මට්ටමේ උපකරණ ටික. හොඳ හොඳ ඒවා සාමාන්‍ය ඒවා තියෙන උපකරණ. ඒකට ඒ මේ සතර මහා ධාතුයේ සතර මහා ධාතුන් එක්ක ගැටෙනකොටත් එයාලට සිතක් හැදෙනවා. ඒ සිත හැදුනේ ඒ ප්‍රත්‍යයට අනුරූපවද? ප්‍රත්‍ය කියන්නේ උපකාර. ද්‍රව්‍යයට කියන ප්‍රත්‍ය කියනවා. ඒතරේ ප්‍රත්‍යයට අනුරූපව දේශිත හැදුනේ. ඔව්. දැන් සිටු මැදුරු රජ මාලිකාවල් වල මහා මන්දිරවල ඉන්න අයගෙන නිවෙස් වල තියෙන උපකරණ කොහොමද? එයාලා දකින දේවල් කොහොමද? අතිශය ප්‍රණීතද? ප්‍රණීත. එතකොට මේ එහෙනම් ඇහැ බාහිර රූප නිසා හැදෙන සිට තුන් ආකාරද? තුන් ආකාරයකට හැදුවේ කවුද? කර්මය විසින්. අර හීන தත්ත්වයටපත් කරේ. අර කැලිච්ච බිඳිච්ච පළුදි වෙච්ච දුර්වර්ණ වෙච්ච උපකරණ ටික දැකලත් එයාට සිතක් හැදෙනවා. මධ්‍යම පැලැන්තියේ ඉන්න දැන් ඔයාලා වගේ අයටත් ඔයාලගේ නිවෙස්වල තියෙන දේවල් දැකලා සිත් හැදෙනවා. අර උසස් මාලිගාවල් වල ඉන්න අයට හැදෙන ඒ සිත අතිශය ප්‍රණීතයි නේද? සැප කියලා හොයන්නේ ඕකනේ හොයන්නේ. එතකොට දැන් මේ තුන් ආකාරයකටම විඥානය හටගන්නවා. ඒ හටගත්ත හේතුන්ගෙන්ද රූපේ නාමයට ප්‍රත්‍යය. රූපේ නාමයට ප්‍රත්‍යය. රූප ඇස. ගෝචර වෙන දේ රූප. රූප දෙකක් එකතු වෙලා නාමයක් හැදුවද නැද්ද? ඒ හැදුව නාම තුන් ආකාරද? හීන, මධ්‍යම, ප්‍රණීත. ඒතර තුන් ආකාරයකට බෙදුවේ කවුද? කර්මය විසින්. ඒතර කර්මය විසින් හැදුවේ පුජ්‍යලේද්ද නෑ. මේකත් සතර මහා ධාතු එයාට පෙනෙන ආකාරයට සකස් කරලා දුන්න උපකරණ සතර මහා ධාතු සතර මහා ධාතු දෙකක් එකට සම්බන්ධ කරලා ඒ අනුව සිතක් හදලා දුන්නා ප්‍රත්‍යයට අනුරූප ඵල උපදිනවා ප්‍රත්‍යයේ උපකාරය උපකාරයට අනුව නෙමෙයිද සිත හැදුනේ එහෙනම් හේතුඵලද හේතුන්ගෙන්ද හැදුනේ? හොඳයි. එහෙනම් කම්මස්සකත සම්මාදිට්ඨිය. කර්මයට අනුරූපයි මම මේ සිත හැදුවේ. මේ විඥානේ චක්ක විඥානේ හැදුවේ. හැදුනා නම් චක්ක විඥානයක් කර්මයට අනුරූපයි. එතන සතර මහා ධාතු සතර මහා ධාතු හා ඒ දෙක නිසා හටගත්ත සිත දැක්කනම් විපස්සනා සම්මාදිට්ඨිය. තේරෙනවද? දැන් චතුරාර්ය සත්‍යයක් කියනවා. විඥාණය දැසගෙන ඉන්නේ රූපේ. මේ රූපේ නැත්තම් විඥාණය ගන්න බෑ. කියන්නේ මේ ශරීරය සතර මහා ධාතු නැත්තම් මේ විඥාණය දකින්න බෑ මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව නැත්තම්. දැන් මරිච්ච මනුස්සයෙක් පේනවද? නෑනේ. එහෙනම් මේ ශරීරයනේ එකට මූලික උනේ. නේ. එතකොට විඥාණය බැසගෙන ඉන්නේ කොහෙද? ශරීරය තුළ. හෘදේ වස්තු ඇසුරු කරගෙන නෙමෙයි විඥානේ හටගන්නේ මූලික කරගෙන හටගන්නේ. එහෙනම් නාම රූප දෙක නෙමෙයි දෙතන ක්‍රියා වෙන්නේ. ක්‍රියාව ඒ කියන්නේ සිත ක්‍රියාත්මක වෙනවා ශාරීරික ක්‍රියාවක් තියෙනවා. ඒතර නාම රූප දෙකද ක්‍රියාත්මක වෙන්නේ. නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගත්තා. නාම රූපච්ඡ සලආයතන. නාම රූප දෙකේ ක්‍රියාවක් තියෙනවද? නියත වශයෙන්ම ආයතන හයක් පහළ වෙනවා. ඒ නිසා නාම රූපච්ඡ සලආයතන. සලායතන පත්‍ය පස්ස. ස්පර්ශය. ඇට රූප ස්පර්ශ වෙන්නේ. සලායතන පත්‍ය පස්ස. ප්‍රත්‍ය වෙන උපකාර වෙනවා ආයතන ස්පර්ශයට. පස්ස පත්‍ය වේදනා. ආ විඳිනවනේ. වේදනා විඳිනවනේ. වේදනා පත්‍ය තණ්හා. ඇලෙනවා ඒකට. ඒ විඥාණයට ඇලෙනවා. වේදනා පත්‍ය තණ්හා. තණ්හා පත්‍ය උපාදාන පත්‍ය භව ආය කර්ම හදන උපාදානයේ තියෙනවනම් ආය කර්ම හදන. භවපච්චයා ඡාති පහල කරනවා. ජාතිපච්චයා දැන් විඥාන උපදවන්න ගිහිල්ලා කොහෙද ගිහින් දැම්මේ? ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්බවಂತಿ ඒව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදය හෝති දැන් මොනවද හම්බුනේ දැන් නැද්ද ජරා මරණ ශෝක නැද්ද? කනගාටු නැද්ද? හැඬීම් නැද්ද? වැළපීම් නැද්ද? කායික දුක් නැද්ද? මානසික දුම්නස් නැද්ද? ප්‍රියයන්ගෙන් වෙන්නීම් නැද්ද? අප්‍රියයන් එක්ක එකතු වීම නැද්ද? කැමති දේවල් නොලැබීම් නැද්ද? අකමැති දේවල් ලැබීම් නැද්ද? දැන් අර විඥාණයට ඇලොම් කරන්න ගිහිල්ලා මොනවද හදාගත්තේ? දුක් ගොඩක් උරුම කරගත්තා. ඒක සත්‍යයක්ද අසත්‍යයක්ද? ඒකනේ දුක්ඛාර සත්‍යය. දැන් හරි. ඒ තමයි දුක්ඛාරය සත්‍ය. දැන් ඕන තරම් විඥාන හදන්න ගිහින් නවත්තන්න එතන. හදන්න ඕන තරම් විඥාන. හදන හදන තාක් කල් ගිහිලා දාන්නේ පටිච්ච සමුප්පාදය තුල තියෙන තථාගත ධම. හේතුඵල ධම. ඒකට කියන්නේ ආර්ය න්‍යාය. චතුරාර්ය සත්‍ය තියෙන්නේ තෝකේ. පටිච්ච සමුප්පාදයම අවබෝධ කරගන්න. හොඳයි. දැන් නාම රූප දෙකනේ. දැන් විඥානය වැසගෙන ඉන්න රූපේනේ. හොඳ නාම රූප දෙක හැදුවේ මොන හේතුවද? විඥානපච්චය නාම රූපං. ප්‍රතිසංග විඥානයේනේ නාම රූප දෙකට ප්‍රත්‍ය උනේ. ප්‍රතිසංග විඥාණය යුක්තාණුවේ වැස්සේ නැත්තම් නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගන්නෙ නැහැ. ඒකට ප්‍රතිසංග විඥාණයට හේතු මොකද? සංකාරපච්චය විඥාන. පෙර භවයේ සංස්කාර හැදුවා. ඒතර සංස්කාර කියන්නේ කුසල සංස්කාර කුසල සංස්කාර කුසල සිතුවිලි අකුසල සිතුවිලි කුසල කර්ම අකුසල කර්ම. ඒන් එකක් නේ අරගත්තේ. හරිද? ඒතර ඒ අනුවනේ අර විඥානේ තුන් ආකාරයකට බෙදලා දුන්නේ. පෙර කරපු කර්ම අනුවයි. තේරෙනවද? එහෙනම් සංස්කාරයට හේතු අවිච්ඡපච්ච සංඛාරා. මේ පටිච්චසමුප්පාදයම අවබෝධ කරගන්න උත්සාහ ගන්න. මේක තුළ තියෙන සියල්ල. අවිද්‍යාපච්ච අවිද්‍යාව යට තියෙනවා. ඒ අවිද්‍යාව කියන්නේ මොකද්ද? දුක්ඛ අඥාන. දුක දන්නේ නැහැ. ඇයි? අර ජරා මරණ දුකයි කියලා තාම තේරෙන්නේ නැහැ. දුක්ඛ අඥාන. දුක සමුදය අඥාන. හේතුව තාම තේරෙන්නේ නැහැ. මොකද්ද කියන එක? චන්දරාගයයි කියන එක හේතුව තාම තේරෙන්නේ නැහැ. දුක්ඛ නිරෝධය අඥාන. හේතු අයින් කළොත් අර දුක් ටික වැටෙනවා කියලා තේරෙන්නේ නැහැ. නිරෝධයවත් නිවන කියලා තේරුන්නේ නැහැ. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං ඒ දුක් නැති කරන මාර්ගය පිළිවෙත ප්‍රතිපදාව තාම වැටහුණේ නැහැ. උබ්බන්තේ අඥානං පෙර භවය පිළිබඳව තාම වැටහුණේ නැහැ. අපරන්තේ අඥානං අනාගත භවය පිළිබඳව තාම වැටහුණෙත් නැහැ. උබ්බන්තේ අපරන්තේ අඥානං පටිච්ච සමුප්පාද ධම්මේ අඥානං අවිද්‍යාව. අන්න අවිද්‍යාව. දැන් එතකොට පෙර භවයේ සංස්කාර හැදපු නිසා ඒයින් එකක් අරගෙන තණ්හාවත් එක්ක පැටලිලා තියෙන කර්ම විඥානය. තණ්හාවත් එක්ක පැටලෙන්නේ මොකද්ද? කර්ම විඥානය. කර්ම විඥානය කියන්නේ මොකක්ද? බලවත් වෙච්ච සිත. කර්ම විඥානය කියන්නේ බලවත් වෙච්ච සිත. දැන් ඇහැයි රූපයයි නිසා විඥානය හටගත්තනේ. ඕක අපි කර්ම විඥානයක් කරගන්නව නේද? කොහොමද? ඔකට ඇලිලා ඉන්නේ. ඔකට චන්ද්‍රාගය තියෙනවද නැද්ද? තියෙනවා. ඇහැට චන්ද්‍රාගය තියෙනවා, බාහිර රූපයට චන්ද්‍රාගය තියෙනවා. ඒක ඒ දෙක නිසා හැදෙන සිතට චන්ද්‍රාගය තියෙනවා. චන්ද්‍රාගය තියෙනවා නම් යාර අවිද්‍යාව තියෙනවා. එහෙනම් අවිද්‍යාවට ප්‍රත්‍ය වෙන්නේ මොකද්ද? චන්ද්‍රාගය හෙවත් තණ්හාව. අවිද්‍යා තණ්හා දෙක එකට හටගන්න. එහෙනම් දැන් අයින් කරන්න ඕනේ මොකද්ද? චන්ද රාගය කියන්නේ තෘෂ්ණාව කියන්නේ සමුදාය සත්‍යය. සමුදාය සත්‍යය. ඒතකොට සමුදාය සත්‍ය බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ පවත්‍ය යුතු දෙයක් හැටියටද අයින් කළ යුතු දෙයක් හැටියටද චන්ද රාගයවත් තණ්හාව. ඉවත් කළ යුතු දෙයක්. මහණෙනි මේ ලෝකයේ සියලුම සත්‍යයන්ට උපකාර පිණිස පවතින ධර්මතා දෙකයි සතිය හා යෝනිසෝ මනසිකාරයයි දියුණු කරගත්ත යුත්තේ ධර්මතා දෙකයි සමතයයි විපස්සනාවයි. මනාව අවබෝධ කරගන්න තියෙන ධර්මතා දෙකයි නාමයයි රූපයයි. වෙන ලෝකේ දෙයක් නෑ අවබෝධ කරගන්න. ඉවත් කරන්න තියෙන මහණෙනි ධර්මතා දෙකයි අවිද්‍යාවයි තණ්හාවයි. එතනින් සියල්ල ඉවරයි. එහෙනම් චන්ද රාගය හේවත් තෘෂ්ණාව කියන්නේ හේතුවයි මූල හේතුවයි. දැන් මොකේද චන්ද රාගය? චක්ක විඥාණයට. ඒකනේ රූපවාහිනිය ඉස්සරහා වාඩි වෙලා ඇතිතරම් බලන්න. විදුලිය විසන්දි වෙච්ච ගමන් විදුලි මණ්ඩලෙටම බයිනවා. ඇයි? අර විඥාණය උපදව ගන්න විදියන්නේ. ඔව්ද නැත්? ඒ විඥාණයට ප්‍රියයිද? කැමතියිද? විඥාණයට සිත ඇලිලා ඒ චන්දරාගයයි. චන්දරාගය තියෙනවා නම් අවිද්‍යාව දැන් මොකද කරන්නේ? චක්ක විඥාණයට තියෙන චන්දරාගය අයින් කරනවාද? ටීවී එකකින් විසිකලදයි කොහට ශායෝන වෙන්නේ. ප්‍රාසන්නහස රූප බලලා සතුටු වුණා. ආ. දිත්තේ දිත්ත මත. දැක්කා? දැක්කා විතර එතනින් සිත අයින් කළා. දැන් අපට මොකද වෙලා තියෙන්නේ? ඔය විඥාන හොයන්න ගිහිල්ලා මම දැන් පෙන්වන්න වෙච්චදී. තරුණ කාලේ මතකයි. ඉස්සෙල්ලාම දැක්කා. දැන් ඔය විවාහ කරගෙන ඉන්න නෝනව. ඉස්සෙල්ලාම දැක්කා. දැක්ක ගම මොකක්ද උනේ? දැක්ක ගම සතුටක් ඇති වුණා. ආ ලස්සනයි. හොඳයි. දැන් කල්පනා කරේ නැද්ද මෙයා කොහෙද ඉන්නේ? මෙයා මොකද්ද කරන රස්සාව? කාගේ කවුද? මෙයාගේ වයස කීයද? මෙයා රැකියාවක් කරනවද? මෙයා වැටුපක් ලබනවද? මෙයාගේ සහෝදර සහෝදරයන් කොහොමද? දෙමව්පියෝ කවුද? කියන ඉඩකඩම් මොනවද? දේපල වස්තු මොනවද? කියලා කල්පනා කෙරුවා හොයා බැලුවද නැද්ද? හේවද නැද්ද? කල්පනා කෙරුවා හොයා බැලුවනේ. ඒකට කියන්නේ විතක්ක ਵਿਚාර. විතර්ක කියන්නේ කල්පනා කරනවා, ਵਿਚාර කියන්නේ සොයා බලනවා. දැන් ওই විතර්ක ਵਿਚාර දෙකෙන් නේද අර විඥානේ බලවත් උනේ. ඉස්සලාම දැක්කා විතරයි. දැන් දැක්කට පස්සේ මොකද උනේ? දැන් ඊට පස්සේ දැන් කතා කරලා බලන්න ඕනේ. එහෙම නැත්නම් යනවා ගෙදරට. කෙලින්ම යනවා ගෙදරට. නැද්ද? ඔව්. ගිහලා කෙලින්ම කතා කරන්න. එහෙම බැරි නම් මා කරිත් බයිසිකලයක් හරි මා කරේ අරගෙන වටේ යනවා. එහෙම ගියේ නැද්ද? එහෙම උනේ නැද්ද? දැන් විතර්ක ਵਿਚාර දෙකෙන් අර චක්කු විඥානය බලවත් කරාද නැද්ද? ඊට පස්සේ නොදක ඉඳක් බැරි වුණා නේද? ඊට පස්සේ ගෙදරට මේක ආවේ නැද්ද? ආ? දැන් මොකක්ද වෙලා තියෙන්නේ? චන්දරාගයද නැද්ද? දැකපු දැන දැකපු ගාම අනිත් පැත්ත හැරලා ගියා නම් මොකද? අර විඥානේ බලවත් වෙනවද? බලවත් වෙච්ච විඥානේ කර්ම විඥානේ. දැන් කර්ම හැදුවා. ලෝභ චේතනා. හවුද නැති? තේරෙනවද මං කියන්නේ? එහෙනම් චක්ක විඥාණයට තියෙන චන්දරාගය දැන් අයින් කරන්න. ඇසයි රූපය නිසා හටගන්න සිතක් තියෙන්නේ එතන. ඇසයි රූපය නැත්තම් ඒ සිත හදන්න බෑ. පිළිගන්නවද? එහෙනම් හේතුඵලද තියෙන්නේ. හොඳයි හේතු අයින් කරවා. හේතු අයින් කළොත් ඒ කියන්නේ චන්දරාගය, හැට තියෙන චන්දරාගය. අයින් කරා. එතකොට නාමයේ නාමයට ප්‍රත්‍ය වෙන්නේ. චන්ද්‍රාගය කියන්නේ නාම ධර්මයක්. අවිද්‍යාව කියන්නේත් නාම ධර්මයක්. චන්ද්‍රාගය කියන්නේ සිතුවිල්ලක්. අවිද්‍යාව කියන්නේ සිතුවිල්ලක්. ඒ චන්දරාගය නැමැති නාම ධර්මයේවත් ඒ සිතුවිල්ල අවිද්‍යාව නැමැති නාම ධර්මයේවත් ඒ සිතුවිල්ලට ප්‍රත්‍ය වෙන්නේ නැත්නම් අවිද්‍යාව එතනින් ඉවරයි. අවිද්‍යාව නැමැති නාම ධර්මය සංස්කාරයන්ට ප්‍රත්‍ය වෙන්නේ චන්දරාගයේ තියෙනකම්. චන්දරාගය නැමැති සිතුවිල්ල පවත්නවාද ඒ සිතුවිල්ල අවිද්‍යාව නැමැති නාම ධර්මයට ප්‍රත්‍ය වෙනවා. අවිද්‍යාව නැමැති නාම ධර්මය සංස්කාර නැමැති නාම ධර්මයට ප්‍රත්‍ය වෙනවා. එහෙනම් මූල හේතුව මොකක්ද? චන්දරාගය. චන්දරාගය කියන්නේ මොකක්ද? තණ්හාව. දැන් ඒතර නාමයේ නාමයට ප්‍රත්‍ය වෙනවා. අවිද්‍යාව නැමැති නාම ධර්මයේ සංස්කාර නැමැති නාම ධර්මයට ප්‍රත්‍ය වෙනවා. සංස්කාර නැමැති නාම ධර්මය විඥාණය ප්‍රතිසන්දි විඥාණය නැමැති නාම ධර්මයට ප්‍රත්‍ය වෙනවා. එතන ඉඳලා නාම රූප දෙක පටන් ගන්නවා සංකාරපච්චය විඥානම් විඥානපච්චය නාම රූපං නාම රූපච්චය සලආයතනං දැන් ගිහිල්ලා කොහෙද නවත්තන්නේ ජරා ඒවට කැමති චක්කු විඥාණයට කැමති නම් ඒ ටිකටත් කැමති වෙන්නේ ඇයි විඥානය කියලා නවත්තන්නේ කොහෙද? විඥාණයට කැමති වෙලා චන්දරාගය තියෙන තාක්කල් කියලා ජරා මරණ වලට දානවා. පැහැදිලිද හේතුඵල අනුව සිද්ධ වෙන්නේ මොකද්ද කියලා? ජරා මරණ වලට. එහෙනම් අර ඇහැයි රූපයයි නිසා හටගන්න චක්කු විඥාණයට බලන කෙනෙකුත් නැහැ, පෙනෙන කෙනෙකුත් නැහැ, දකින කෙනෙකුත් නැහැ. හේතුන්ගෙන් හටගන්න ධර්මතාවයකට ඇලුම් කරන්න ගිහිල්ලා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ටිකක් උරුම කරගෙන තියෙනවා. එහෙනම් ඒ විඥාණයට තියෙන චන්දරාගය අයින් කරමු. කවද්ද? ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. කවද්ද ওই විඥාණයට තියෙන චන්දරාගය අයින් කරන්නේ? මේ කවදා හරි කරන්නේ. එයි මේ හේතුන්ගෙන් හටගන්න එක හේතු අයින් කරොත් ඵලය නිරුද්ධයි. චන්දරාගය අයින් කරොත් අවිද්‍යාව නැහැ. එයා විද්‍යාව. ඒතර විද්‍යාවට ආව නම් එයා සංස්කාර හදන්නේ සංස්කාර හදන්නේ නැත්නම් යාට ප්‍රතිසන්දි විඥානයක් නැහැ. ප්‍රතිසන්දි ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ අවිජ්ජා යත්තේව අශේෂ විරාග නිරෝධා සංකාර නිරෝධෝ. සංකාර නිරෝධා විඥාන නිරෝධෝ. විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ සලායතන නිරෝධා පස්ස නිරෝධෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ඡාති නිරෝධෝ ඡාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුච්ඡanti ඒව මේතස්ස කේවලස්ස දුක්ඛකන්දස්ස සියලු දුක්ඛදී නිරෝධෝ හෝති අවසන් එහෙනම් සමුදාය සත්‍ය තණ්හාව චන්දරාගේවත් තණ්හාවයි දුක්ඛාරි සත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් එහෙනම් අර සිත හදන්න කැමති නම් ජරා මරණ ටිකටත් කැමති වෙන්නේ ඇයි ඒ සිත හදන තාක්කල් ජරා මරණ උරුමයි ජරා මරණ කියන එක දුක්ඛාරි සත්‍ය නෙමෙයිද චන්දරාගය කියන්නේ samudāri සත්‍ය නෙමෙයිද හොඳයි චන්දරාගය අයින් කළොත් ඇයි අර මාරේ කැවිලා ඇහුවනේ මාරයා බුදුරජාන් වහන්සේට ඇවිල්ලා ඇහුවා කිව්වා. ඔය ඇස මගේ කිව්වා. ඔය ඒක ඔබේ තමයි කිව්වා. ඔය කනත් මගේ කිව්වා. ඔව් ඒකත් ඔබේ තමයි කිව්වා. ඔය නාසයත් මගේ කිව්වා. ඔව් ඒකත් ඔබේ තමයි කිව්වා. ඔය දිවත් මගේ කිව්වා. ඔව් ඒකත් ඔබේ තමයි කිව්වා. ඔය ශරීරයත් මගේ කිව්වා. ඒකත් ඔබේ තමයි කිව්වා. ඔය සිතත් මගේ කිව්වා. ආ ඒකත් ඔබේ තමයි කිව්වා. හැබැයි මාරේ ඔබ දැනගනි. මේ ලෝකේ යම් කිසි කෙනෙක් ඇසට චන්දරාගේ නැත්තම් කනට චන්දරාගයක් නැත්තම් නාසයට චන්දරාගයක් නැත්තම් දිවට චන්දරාගයක් නැත්තම් ශරීරයට චන්දරාගයක් නැත්තම් මනසට චන්දරාගයක් නැත්තම් ඒක කාටද අයිති කියලා ඇහුවා. මාරයා කිව්වා ආ එහෙනම් මට අයිති නැහැ කිව්වා. තේරෙනවද? දැන් අපි මාරයට අයිතිද? නැද්ද? ඇයි? දැන් මේ භවයේත් මාරයට අයිතිද? එහෙනම් ඊගාභවයට මායයට දෙනවද මේක අයිතිවාසිකම්? එහෙනම් මොකද්ද කරන්නේ? චන්දරාගේ අයින් කරන්නයි වෙන කරන්න දෙන්නේ. චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන ජීව විඥාන කාය විඥාන මනෝ විඥාන ඒ හයම හටගන්න හේතුන්ගෙන් ඔව්ද නැද්ද ඒතර හේතු අයින් කරොත් ඵල කාංකා විතරන විසුද්ධි එතන තියෙනවා කම්මස්සගත සම්මාදිට්ඨිය තියෙනවා කර්මයට අනුරූපව කියන කාරණේ එතකොට විපස්සනා සම්මාදිට්ඨිය තියෙනවා හේතුඵල ධර්මතාවය කියන එක අවබෝධයි. විපස්සනා සම්මාදිට්ඨිය චතුස්සත්‍ය සම්මාදිට්ඨියක් තියෙනවා. එයි ජරා මරණ ශෝක පරිදේව දුක්ඛාර සත්‍යය. මුලට පරික්ෂා කරපුවාම චන්දරාගය සමුදාය සත්‍යයි. චන්දරාගය අයින් කරනවා ඒ නිරෝධයවත් නිවනයි. ආපු මාර්ගය සීලයක පිළිහිටලා එකඟ සිටින් බණ ඇහුවා. ඒ සමාධියයි. අවබෝධයෙන් නැකිට ප්‍රඥාවයි. සීල සමාධි මොන මාර්ගයේද තියෙන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ලෞකික පැත්ත නෙමෙයි ඔය කිව්වේ ලෝකෝත්තර පැත්ත සසරින් නිවනටයි කිව්වේ. ධර්ම දේශනාව අවසන් කරනවා. හරි. පැහැදිලිද කියපේ? දැන් හේතු අයින් කරන්නේ කවද්ද එතකොට? චන්දරාගේ දැන් අයින් කරන්න පුළුවන්. හැබැයි හෙට අයින් කරනවා නම් ඒක ප්‍රශ්නයක් නෑ. ගෙදර තියෙන වැඩ කටයුතු ටික ඉවර කරගෙන. එහෙමත් පුළුවන්. නැත්නම් ලබන සුමානෙත් පුළුවන් චන්දරාගේ අයින් කරගන්නවා නම් ඒත් ගැටලුවක් නෑ. හැබැයි අර අරයා එන්නේ නැත්තම්. ලබන සුමානෙ වෙනකම් ආවේ නැත්තම් ඒත් කමන්නේ ලබන සුමානෙ උනත් කමන්නේ දැන් කටිනා හිම පින්කම් වෙනවා. ඔය කටින සිවුරක් පොඩ්ඩක් ඔළුවේ උඩ තියාගෙන යන්නත් ආසාවක් තියෙනවනේ. ඒකත් කරලා නම් කමන්නේ චන්දරාගේ අයින් කරන්න ඕනේ. හැබැයි ඊට ඉස්සෙල්ලා අරයා අරයා આવොත් මොකද කරන්නේ? මාරයා එයා එන්නේ නැත්නම් පොඩ්ඩක් අල්දා ගන්න පුළුවන් නේද? එන වෙලාව දන්නේ එන දිනේ දන්නෙත් නැහැ, එන ආකාරය දන්නෙත් නැහැ, එන වෙලාව දන්නෙත් නැහැ, එන ස්ථානය දන්නෙත් නැහැ. එහෙනම් මොකද්ද කරගන්න ඕනේ මේක? ඉක්මනටම කරගන්න ඕනේ සසරෙන් නිවනට බණ කීවේ. පැහැදිලිද කියපේ? චන්ද්‍රාගය තමයි සියල්ල සිද්ධ කරන්නේ. ඡන්දය කියන්නේ කැමැත්ත, රාගය කියන්නේ ඇලෙනවා. ඇලෙන තැන් ටික හොයාගන්න. එතනින් අයින් කරගන්න සිත. ඒ සියල්ල හේතුන්ගෙන් හටගන්නේ හේතු අයින් කරොත් ඵල නැතනකං කවිතන විසුද්ධි. අත්පින් අනුමෝදන් කරමු ආකාශට්ටා චබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං ආකාශට්ටා චබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානා ගාමහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත් චිරන් රක්කන්තු මං පරන්ති රැස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තිය මේ මහා සංඝ රත්නය ඇතුළු ඔබ අප සෑම දිනාටම මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. සමි